දේශාංගය. ඉතින් අපේ උරුමය ධර්මදේශනය අද දවසේ සුපුරුදු ලෙසින් පවත්වන්නට සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුනා. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පූජනීය ඔඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සතු සතු සතු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවැරදි කරගන්න ඕනේ මේ ජීවිතය નિවැරදි කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. පින්වත්නි අපේ ජීවිතය පිළිබඳව නිවැරදි තීරණයක් අරගෙන නිවැරදිව කටයුතු කරන්න නිවැරදිවම වෙනස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන හරහා සකස් කරගන්නමින් ඉන්නේ. ඉතින් ඒ සඳහා පෙළ ගැහෙන අපිට අපි හැම මොහොතකම අපේ අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. අපි හැමදාම කියන්නේ විහෙර විහාර, ඒ වගේම පූජනීය ස්ථාන, තව නොයේකුත් දේවල් අපිට ලැබිලා තියෙනවා. බෞද්ධ විදිහට ඒ ලැබිලා තියෙන දේවල් වලට වඩා වැඩියෙන් අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක. ඒක අපේ උරුමයක්. මේ අද අපි උරුමය තුලින් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ අපි හැමදාම මේ ගැන කතා කරන්නේ අපිට අපිට ලැබිලා තියෙන දේ පිළිබඳ අපිට තියෙන වටිනාකම වැඩි කරගන්නත් ඒ වගේම ඒක අනාගත පරපුරට දායාද කිරීම සඳහා පින්නදී ලෝකයේ තියෙනවා නොයෙකුත් ආකාරයේ බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන නොයෙකුත් මතිමතාන්තර සහ නොයෙකුත් ක්‍රමවේද පාවිච්චි කරනවා ධර්මානුකූලව මේ දේවල් එක එක ක්‍රමවලට පාවිච්චි කරනවා. දැන් දලයි ලාමාතුමා කියන්නේ එක කෙනෙක්. එතකොට ගෝයෙන්කා ජී කියලා කියන තව කෙනෙක්. එතකොට තායිලන්තය වගේ රටවල බිහිවෙච්ච අචාන් ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ ඔක්කොම ඊළඟට බුරුමය වගේ රටවල් වල මේ හැම තැනකම යම් යම් භාවනා ක්‍රම භාවිතා කරනවා. සමහර ඒවා මහායාන වලට බරයි, සමහර ඒවා තේරවාදයට බරයි. කොහොම නමුත් හිත පාලනය කරගන්න වැඩ පිළිවෙලක් ඒවා තුළින් සිද්ධ වෙමින් තියෙනවා. නමුත් අපි දැන් මේ වෙනකොට යම් ආකාරයක ගවේෂණයක් කරලා තියෙනවා මේ වෙනකොට මේ මේකට හොඳ සාධකයකුත් හම් වෙනවා. අපි අපිට තියෙන වටිනාකම තේරුම් ගන්න හින්දා මම මේක මතක් කරන්නේ. මේකට හොඳ සාධකයක් හම් වෙනවා. ඒ තමයි අපිට මේ ළඟදී මෑත කාලිනව අපෙන් වියෝ වෙච්ච අපේ පාණායනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බුරුමෙට වැඩම කරලා බුරුම ඒ කරන භාවනා ක්‍රමයට භාවනා කරනකොට සහ උන්වහන්සේ ලබාගත් ඒ தත්වයන් අපි එක 100ක් කොහොමද කියන දන්නේ නැහැ. නමුත් ඒ මූලාශ්‍ර වලට අනුව ඒ ඒ තියෙන දත්ත වලට අනුව අපි දන්නවා අෂ්ටඵල සමාපත්තිය දක්වාම වර්ධනය කරගත්ත ගෞරවනීය අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් කියලා අපි දන්නවා. ඒක අපිට ඒ කියන්නේ අපිට සැකයක් හිතන දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද 2011 වර්ෂය ගැන උන්වහන්සේ සඳහන් කරනවා එක මාත්‍රයක අකුසල ධර්මයක් වස් කාලය තුල ඇති වෙන්නේ නැති වෙන්න ජීවත් වුණා කියලා. හරි ඒක කොච්චර ප්‍රබල දෙයක්ද මම ඔක හරියට මතක් කරලා තියෙනවා. පාත්‍රයේ දාන ටික අරගෙන එනකොට ඒ පාත්‍රයේ තියෙන දානෙ යන එක දෙයක් ගැන හරි පොඩ්ඩක් හරි ආසාවක් ඇති වුණා නම් ඒ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. හරිද? තමන් වහන්සේට සලකන්න එන අය ගැන සලකන අය ගැන සමහර වෙලාවට සලකන අයගේ තියෙනවනේ මේ වැඩියෙන් කරන දේවල්. එතකොට අර අපිට පොඩ්ඩක් හරි කේන්තියක් ගහන මොන කරදරයක්ද මන් දන්නේ මේ අහන අහන එකම දේ අහනවා ඉවරක් නැහැ කියලා හිතුණා නම් ඒක කුසලයක්ද අකුසලයක්ද? එහෙනම් වස්තුම් මාසේ රැඳෙනවා සියුම් අකුසලයක්වත් නැතුව. සෙල්ලමත් කියන්න බලන්න. නේද? කකුලක ගලක් හැප්පෙනකොට පවා තරහක් ගියා නම් අකුසලයක්. හරිද? එහෙම මොකුත් නැතුව වාසය කරනවා කියන එක සෙල්ලම් වැඩ කොච්චර සිහියකින් ඉන්න ඕනද? මම කියන්න හදන්නේ උන්වහන්සේ බුරුම දේශයට වැඩම කරලා ඒ බුරුම දේශේ භාවනා කරන කාලෙදිත් ඊට පෙරත් බුරුමේ කමඨහන් ගුරුවරුන්ගේ මතයක් තියෙනවා අදහසක් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ලංකාවෙන් වඩින ස්වාමීන් වහන්සේලාගේ භාවනාව හොඳයි, තීව්‍රයි. ඒක වර්ධනය වෙනවා. ලංකාවෙන් එන අයගේ භාවනාව හොඳට වර්ධනය වෙනවා කියලා. හරි. එතකොට අපි ওই බොහෝ දේවල් හොයලා බලනකොට අනිත් හැම රටක්ම වගේ පින්නන්නේ තමන්ගේ තියෙන ඒ බෞද්ධ දර්ශනයක් තියෙන තැන් සහ ඒකේ තියෙන හරවත් ගුණවත් ස්වභාවයන් ලෝකෙට හරි ඉක්මනට දෙනවා. දැන් අචාන්චා හාමුදුරුවන්ගේ පොත්පත් ඒ සංවිධාන විසින් මුළු ලෝකෙම බෙදා හරිනවා. එනට ඒ රහතන් වහන්සේලා විදිහට හෝ යම් යම් ආකාරයකට බුරිදත්ත ස්වාමීන් වහන්සේලා වගේ ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ චරිත කතා ඒවා නොයෙකුත් භාෂාවලට පරිවර්තනය කරලා බෙදා හරිනවා. ඒකද ලෝකයේ හුඟක් වෙලාවට ඒ තායිලන්තය, බුරුමය වගේ රටවල් වල විසුණු වහන්සේලා පිළිබඳ ලෝකයේ මිනිස්සු දන්නවා. අසංජහන්තු ගැන නොදන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේ ඒ වගේ වෙලා තියෙනවා. අපෙත් ඉන්නවා ඒ වගේ නායක උත්තමයන්න් වහන්සේලා අර ඒකාණ ඡන්දේමල නායක හඳුරෝ පානදුරේ හරිය ධම්ම නායමනේ හරිය ධම්ම හාමුදුරුව වගේ තව බොහෝ වික්ෂුන් වහන්සේලා අප්‍රසිද්ධියේම විශේෂයෙන් සිරිපාදාඩ වේ ලග්ගල ආදී තැන්වල එහෙම ගොඩක් ගුණවන්ත සිල්වන්ත හාමුදුරුවෝ ඉන්නවා. ඒ වගේම ස්ථානක් තියෙනවා. ඊටාම අලංකාර, ඊටාම විනයානුකූලව කටයුතු කරන ස්ථාන තියෙනවා. සහ ඒ කොටොමත් වැඩිය අපේ රටට ආවේනික ත්‍රිපිටකයෙන් උකහාගත්ත ගුරුවරුන්ගෙන් පැවතගෙන එන ඔක්කොම අපේ ගුරුවරු මේ බුරුමේ ගිහිලා භාවනා ඉගෙන ගත්තා නෙවෙයිනේ. නේද? අපේ ගුරුවරුන්ගෙන් පැවතගෙන එන විශේෂයෙන් කඩවත් වේජිනවංශ නායක හාමුදුරුවෝ වගේ උන්වහන්සේලා මාතර ඥානාරාම හාමුදුරුව ඒ වගේ දැන් අපි එදා සාකච්ඡාවේ සෝපිත හාමුදුරුව අතින් කියනවා කටුකුරුන්ද ඥාන කටුකුරුන්ද කටුකුරුන්ද හාමුදුරුව ඥානানন্দ හාමුදුරුව ඉතින් මේ වගේ බිහි වෙච්ච නිවැරදිව කටයුතු කරපු බොහෝ විචුන් වහන්සේලා පිළිබඳව ලෝකෙට අපි ඉදිරිපත් කරන්නෙත් නැහැ අපිට ආවේනික භාවනා ක්‍රමය අපි ලංකාවට ආවෙන එක භාවනා ක්‍රමයක් තියෙනවා. ඒක මේ ලංකාවට ආවෙන එක කිව්වට ඒක හරිම පිරිසිදුයි. දැන් මාතර ඥානාරාම හාමුදුරුවෝ සකස් කරපු පොත සත්‍යවිසුද්ධිය ගැන ඒ අනුව තමයි අපේ භික්ෂුන් වහන්සේලාගේ භාවනා ක්‍රමය එන්නේ. හරි ඉතින් ඒ භාවනා ක්‍රමය මේ බොහෝම ත්‍රිපිටකානුකූල සත්‍යසුද්ධිය වර්ධනය කරන භාවනා ක්‍රමයක්. මොකද මේ සතිය අපි භාවනා ගැන කතා කරේ ඒක මම මේ වගේ මාතෘකාවක් මෙතන ගන්නෙ. එතකොට අපේ වගකීමක් තියෙනවා අපිට පුළුවන් අපිට ලොකු උරුමයක් තියෙනවා. ඇත්තටම මේ බුරුමේ ගිහිල්ලා භාවනා කරන්න ඕනේ නැහැ. කරා කියලා ප්‍රශ්නකුත් නැහැ. නමුත් අපේ ක්‍රමය කියන එක නේද ලංකාවේ මම දකිනවා මේ ගෝයෙන්කාජී ක්‍රමවේදය පිළිබඳව වැඩි දෙනෙක් කතා බහ කරනවා. වැඩි දෙනෙක් ඒ පිළිබඳව මොකද ඒක ලෝක ලෝකයට ප්‍රසිද්ධ වෙච්ච එකක්. ඉතින් එතුම ඇත්තෙත් නැහැ මේ වෙනකොට පටිගත කරපු ඒවා මාර්ගයෙන් තමයි කරන්නේ. නමුත් අපි ඒ ගැන විවේචනය කරනවා නෙවෙයි. නමුත් ඇයි අපි අපිට ආවේනික භවනා ක්‍රමය සමාජගත කරගන්නේ නැත්තේ? ලෝකයට ඉදිරිපත් කරන්නේ නැත්තේ? නේද? තායිලන්තයේ භාවනා මධ්‍යස්ථාන අචාන් බ්‍රහ්මවංශ හඳුරවන්ට මූලික කරගත්ත භාවනා මධ්‍යස්ථානයේ ලෝකේ හැම තැනම සකස් වෙමින් තියෙනවා. හරිද? එතකොට කල්‍යාණ යෝගාක්ෂම සංස්ථාවේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ මම මේ වෙලාවේ මතක් කරනවා උන්වහන්සේ මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ලංකාවට අදාළ භාවනා මධ්‍යස්ථානයක් සකස් කරලා ඒකේ ක්‍රියාත්මක භාවයක් කරමින් යනවා. එහි කෙරෙන භාවනා ක්‍රමය ලංකාවේ භාවනා ක්‍රමයක්. ඉතින් ඒ වගේ තව කීප තැනක් ඇති මම දන්න මම දැනට දන්න එකක් එකක් විතරක් මම මතක් කරේ. මම හරියටම දන්න හින්දා. ඉතින් ඒ වගේ මධ්‍යස්ථාන ලෝකයේ තැන් තැන්වල හැදෙන්න ඕනේ. කවදා හරි දවසක ඒ වාගේදී ඒවා කතා වෙන්න ඕන කොයි විදිහටද? ලංකාවේ භාවනා ක්‍රමය. අන්නේ ලංකාවේ භාවනා ක්‍රමය කියන එක ලෝකෙට යන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ ඒක ගැන. බුරුම ක්‍රමය කියලා කතා කරන්න ඕන තමයි. ඒක වෙනම කතන්දරයක්. ඒක බුරුම ක්‍රමය. දැන් මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තාම ආනාපාන සති භාවනාවේ බුරුම ක්‍රමය කියන එකේදී ඒක ත්‍රිපිටකයට ගලපන්න අමාරුව තැනුත් තියෙනවා. හරි? ඉතින් ඒක ඒක ආනාපාන සතිය එහෙම ත්‍රිපිටකයට ගලපන්න අමාරු තැන තියෙනවා. ඉතින් මේ මේ තැන්වලදී අපිට ආවේනිකව අපි කාලාන්තරයක් අපේ ගුරුවරුන්ගෙන් පැවතගෙන එන කම්මට්ටානාචාර්ය ගුරුවරුන්ගෙන් වචනෙන් වචනේ අල්ලගෙන ඊළඟ ගුරුවරයාගෙන් ගෝලයට ඒ ගෝලයාගෙන් ඊළඟ ගෝලයට ඒ ගෝලයන් ඒ ගෝලයට ආපු ගිහියත්ව අතර ගිය සීලයෙන් පටන් ගත්ත සතර කමටහනෙන් පෝෂණය වෙච්ච හරිද ඊට පස්සේ එතන ඉඳලා මේ තව දුරටත් විදර්ශනාවට වැටිච්ච අපි හිතා පිළිවෙලට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා වේතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය දක්වා වර්ධනය කරන අපිට ආවේනික ක්‍රමවේදය. ඒක අපේ උරුමයක්. හරිද? මම අපේ ඔක්කොටම කියනවා ඉස්සෙල්ලාම ඒකට ආවඩන්න කියලා. හරිද? ඒක රැකගන්න උත්සාහ කරන්න. ඒක ගුරුවරුන්ගෙන් උකහා ගන්න. කවුරුත් ඒ ගැන විමසන්න. මොකද ඒක ඉතා නිවැරදි. හරිද? ඒක ඉතා නිවැරදි. ඒක තුලින් ඇති වෙන සමාධිය ඉතාම ක්‍රමානුකූලයි. මොකද මම මේකෙන් පෝෂණය වෙච්ච හින්දා මම බය නැතුව කියන්නේ. හරිද? ඉතාම ක්‍රමානුකූලයි. ඉතාම නිවැරදි. ඉතාම ප්‍රවේශමින් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. මේ පිළිබඳව සඳහන් කරලා තියෙන තැන්වල ඇත්තටම මට කියන්න වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් ගෞරවයක් සහ අතුලාන්ත හැඟීමක් ඔය කඩවැද්දේ ජිනවන් සාමඳුර මාත්‍රේ ඥානාරාම හාමුදුරුව නාවිනි අරියදම්ම හාමුදුරුව වැනි මේ මහා උගත් භික්ෂුන් වහන්සේලා පාවිතා කරේ ඒ වගේ ක්‍රම. ඒ වගේම ගිහියත් ඔය විදිහට මේ මේ ක්‍රම භාවිතා කරා මේ මෑත කාලීනව දයාරත්න රණසිංහ මහත්මයාගේ නිවන පොත් වෙලා අපි මේ බලලා ඇති සමහර අය ඒ හැම එකම තියෙන මේ පිළිවෙලට මේ ක්‍රමය. සතර කමඨහනෙන් පටන් ගත්ත සතර කමඨහන තුල ගියේවා. නමුත් තායිලන්ත ක්‍රමවල එහෙම පිළිවෙලකට නෑ ඒවා හරි ආකර්ශනීය විදිහට ලියලා තියෙනවා. ඒවැ මැදින් පටන් අරගෙන අර ලස්සන ලස්සන දේවල් නික සිතේ ඇති වෙන මේ නිකන් දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම නිසලවිල. ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරිද? නිසලවිල කිව්වොත් මේ විවේචනයක් මේ විවේචනය නිග්‍රහ කරන්න නෙවෙයි. මේ විවේචනය යමක් කතා කරන්න විතරයි එවැනි පොත්පත්වල ලොකු දේවල් අපිට ගන්න දේවල් තියෙනවා නමුත් මේ වගේ ක්‍රමවේදවල පටන් අරන් තියෙන්නේ අර සුන්දර සිතක තියෙන ඒ කියන්නේ ධර්මයෙන් පෝෂණය වෙච්ච සුන්දර සිතක තියෙන ආශ්චර්යය ගැන හරිය ලස්සනට වෙනවා නමුත් මේක උඩට එන මාර්ගය සිතා ක්‍රමානුකූලව පැහැදිලිව නැහැ ඒ தත්තට වර්ධනය වෙන්න ගුරුවරුන්ගෙන් කමඨහන් අරගෙන ඒ தත්තට වර්ධනය වෙන්න පුළුවන්කමක් ඇති නමුත් හැබැයි අපේ ක්‍රමවේද ගත්තොත් එහෙම ඒවා අපේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පොත්පත්වල සම්ටුහන් කරලා තියෙන අතීතේ ඉඳන් ආපු ලංකාවට ආවේනික උරුමයක් විදිහට තියෙන භාවනා ක්‍රමයේ ඊටාම ක්‍රමානුකූලව ඊටාමත්ම පියවරෙන් පියවරට පියවරෙන් පියවරට ත්‍රිපිටකයට අනුකූලව වර්ධනය කරන ක්‍රමයක් අපිට තියෙනවා. හරි? ඉතින් ඒකින් දා අපි ඒක පිළිබඳව ගවේෂණය කරන්න ඕන. මේ උරුමය රැක ගන්න නම් අපි මොකද කරන්න ඕන? මම මෙහෙමයි කියන්නේ ඒකට. අනිත් දෙයට ආවඩට ඉස්සෙල්ලා තියෙන දේ අත්හදා බලන්න. හරිද? අද අපේ භාවනා ක්‍රමවේදයන් ඉතා විශාල පරිහානියකට ලක් වෙන දැඩි ව්‍යාපාර සිද්ධ වෙමින් තියෙනවා. හරිද? සමාධියට ප්‍රහාර එල්ල කරමින් තියෙනවා. හරි? සමාධියට දැන් මේ සමහර අපේම අය කිසි දෙයක් තේරුමක් නැති අය අරගෙන වීඩියෝ කට සකස් කරලා මෙහෙම භාවනා කරවලා භාවනා කරවලා එකපාරටම සෝවාන් කරවලා හරිද ඊළඟට සමාධිය ගැන සමාධිය දැන් එක්කෙනෙක් මම බලාගෙන එක වීඩියෝ පටයක එක අම්මා කෙනෙක් නැගිටලා කියනවා කියනවා මේ මට උන්වහන්සේගෙන් සමාධිය අතහරින්න උපදෙස් ලැබුණා අන්න ඊට පස්සේ තමයි මට ධර්ම අවබෝධුනේ එතකොට ඒ වික්ෂුන් වහන්සේත් ඉස්සරහින් නම් කියනවා අන්න හරි අන්න හරි හරිද හරිද ඔය කියන්නේ අවුරුදු ගාන සමාධිය එල්ලිලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා තමයි ඔය කියන්නේ එයාගේ ඉතින් එයාගේ කතාව කියනවා කතාව කියනකොට එයා මේ මැද පෙරදිග රටක රැකියාවක් කරලා මේ ඉක්මනට මෙහෙට ආපු කෙනෙක් එයා මේ අවුරුදු ගාන සමාධිය එල්ලිලා හිටිය කෙනෙක් වෙන්න බෑ හරි සමාධිය එල්ලිලා හිටියනම් වරදින්නෙත් නැහැ නමුත් මේවා මේ විදිහට කතා කරනවා. ඉතින් අර ශාන්ත සුවයටපත් වුණා කියනවා. අර රටේ නැතිව කියන බලනකොට මේ වෙලාවකට කතා කරනවා තියෙන මේ අන්තං එලියක් ඇවිල්ලා බලනකොට. හරිද? ආපු එලියක් ගැන කතා කරන්නේ. ඉතින් මේ වගේ දේවල් හින්දා සමහර දේවල් පින්නන්නේ ඒ වගේම තමයි සමහර තැන්වලදී සමහර අවස්ථාවලදී සමහර භික්ෂුන් වහන්සේලා පවා මේ කතා කරන්නේ තාක්ෂණික විද්‍යාවෙන් බුද්ධ ධර්මය අර්ථ දක්වමින්. තාක්ෂණික විද්‍යාවෙන් බුද්ධ ධර්මය අර්ථ දක්වන එක නෙවෙයි කරන්න ඕනේ. බුද්ධ ධර්මයේ මූලිකව තියාගෙන තාක්ෂණික විද්‍යාවයකට අලෝන එකයි සිද්ධ කළ යුතු තියෙන්නේ. ඊළඟට මේ බොහෝ දේවල් ඔය තාක්ෂණික විද්‍යාව මූලික කරගත්තාම හරි? ඒ මොකද මම පැහැදිලිවම කියන්න ඕනේ. මේ ගැන අපි හෙව්වා ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවෙන් පුනරුත්පත්ති ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කියලා කතාවක් තිබුණා ලෝකේ. හරිද? අපේම විද්‍යාඥයෙක් මේක කරන්න පුළුවන් කියලා මේ තිබ්බ මං පස්සේ මොකද කරන්නේ මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ තුමා හිටියේ. ඉතින් මං හොයාගෙන ගියා. හොයාගෙන ගිහලා මොකද ඒක කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා. ඉතින් මේක කරලා තියෙනවා කියලා සඳහන් කරා. නමුත් හැබැයි මම මේ පිළිබඳව සාකච්ඡා කරා බොහෝ වශයෙන් සාකච්ඡා කරාට එතුමාගෙන් ලැබෙන ඒ දේ තුල එහෙම එකක් කරගන්න තියෙන ලොකු අපහසුතාවයක් තියෙන බව තේරුණා. ඒ කියන්නේ ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවෙන් පුනරුත්පත්ති ඔප්පු කරන්න ඒ කියන ක්‍රමේ ඔප්පු කරා කියලා එතුමා කිව්වට ඒක පැහැදිලි නෑ. මම ඒක කෙලින්ම කියන්න ඕනේ. ඒක ගොඩාක් පැහැදිලි නෑ. ඒක පැහැදිලි කරගන්න ඒක ඒක විස්තර කරන්න එතුමාට අපහසුකම් තිබුණා මම දැක්කා. ඒ අතර වාරේ මට ලෝකේ ඉන්න ලාංකිකය ආඩම්බරෙන් කියන්න ඕනේ ලෝකේ ඉන්න දෙවණියට ඉන්න ගණිතඥ ලාංකිකය. එතුමා හම්බුණා. එතුමා හම්බුණාට පස්සේ මම එතුමාගෙන් විස්තර ඇහුවා මේ පිළිබඳව. එතකොට මහා පුදුම කතාවක් කිව්වා. හරි. ඒ තමයි මම මේ කියන්නේ අපිට තියෙන ආවේනිකත්වය තේරුම් ගන්න ඕනේ නේද? අද උරුමය ගැන කතා කරන දවස මේ එතුමා කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේ ඔය කරගෙන යන පරිේශණය දැන් නවත්තලා දාන්න. මොකද අපරාධේ ලොකු කාලයක් යනවා කොට මම ඔබ වහන්සේට ලස්සන කතාවක් කියන්නම් කියලා. හරි. මොකද මම මේ පැත්ත ගැන හෙව්වේ යමක් එතන අපිට ධර්මයට යමක් කරන්න පුළුවන් වේද කියලා බලන්න ඕනේ හින්දා. එතකොට මට මෙහෙම කිව්වා බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ මේ මහත්ය කියන්නේ මට බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ උපකල්පන නැහැ. හරිද? ඒක මම දැනගෙන හිටිය කාරණාවක්. ඒ උපකල්පන නෑ උපකල්පන මත රඳා පැවතිලා නෑ. ඒක Taman තුලින් දකින ධර්මයක්. ඉතින් මෙයා මෙයා ගවේෂණය කරලා තියෙනවා මේ ගැන. ඒකයි මට කිව්වේ ඒක. ඒකලා කිව්වා. ඔබ වහන්සේ දන්නවද? තාක්ෂණික විද්‍යාව, ගණිතය රඳා පැවතිලා තියෙන්නේ බරපතල උපකල්පන මත කියලා. ඒකින්ද තමයි සාපේක්ෂවාදය වගේ ඒවා එකපාරටම සමහර මූලධර්ම කාලයක් භාවිතා කරගෙන ඇවිල්ලා එක පාරටම වෙන කෙනෙක්ගේ හොයා ගැනීමක් එක්ක පාරණ සූත්‍ර ටික පාරණ මූලධර්ම ටික ඔක්කොම අවලංගු වෙනවා. හැබැයි මගෙන් අහනවා මෙතුමා උදාහරණ කීපයක් මට මතක නැහැ. හරිද? එක එක එක එක කාලවල ලෝකෙට ආපු මේකයි හරි මේකයි හරි කියලා ආපු දර්ශන ඒ දර්ශන ඊළඟ දර්ශනයත් එක්ක මොකද වෙන්නේ? ප්‍රතික්ෂේප වෙනවා. සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. එතකොට ඒ පොදු දෙයක් තමයි ඉස්ලාම තිබ්බ දෙයක් තමයි ලෝකය පැතලී කියලා හදපු ඔක්කොම ටික ලෝකේ ගෝලාකාරයි කියලා දැනගත්ත ගම ඔක්කොම ඉවර ඒවට වෙච්ච දෙයක් නැහැ. ඉතින් ඒ වගේ කාලයක් කාලයක් ප්‍රතික්ෂේප කරනවා. මගෙන් අහනවා මේ තුමා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් අවුරුදු 2500ක් කාලය තුළ ප්‍රතික්ෂේප වෙච්ච තැනක් කියන්න පුළුවන්ද? හරිද? ප්‍රතික්ෂේප වෙච්ච තැනක් කියන්න පුළුවන්ද? ඔබ වහන්සේ දැන් ධර්මයේ ගොඩක් හදාarලා තියෙනවා කියලා මම කියන්නේ ඒකම තමයි. ඒක තමයි යත්ත කතාව. එහෙම එකක් නෑ. ඉතින් මම මේ කියන්නේ තව ආඩම්බර වෙන්න ටිකක්. නේද? අපිට තියෙන උරුමය ගැන. ඊට පස්සේ මම කිව්ව කතාව තමයි මෙතුමා මට කිව්ව හින්දා මම මේක කියන්නේ. බලන්න අපි ගණිත මූලධර්ම වල තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. මම ඔබ වහන්සේට පොඩි දෙයක් කියන්නම් කියලා මට මෙහෙම දෙයක් කිව්වා. කැටයක් උල දාපුවාම එක ඉලක්කම අපි එක ඉලක්කම කියලා. එකේ ඉලක්කම වැටෙන්න තියෙන සම්භාවිතාව 300 වාරයක් 60ක් උඩ දැම්මොත් 50යි. 6න් 1යිනේ. නේද? එහෙනම් සම්භාවිතාව 6න් 1යි 50යි. හරිද? ඒ කියන්නේ එහෙනම් අපි ගන්නවා ගණිතයේදී මූල ධර්මයක් විදිහට එතනින්නම් තමයි ගොඩනගන්නේ. ඒ වගේ එකකින් තමයි ගොඩනගන්නේ. හරිද? එහෙම එකක් අරගෙන අපි සමහර දේවල් ගොඩනගන්නේ කියලා මට විස්තර කරා. ඒ ගොඩනගන්නේ සම්භාවිතාව 6න් 1යි කියලා මගෙන් අහනවා. ඇත්තටම හාමුදුරනේ 300 වාරයක් උඩ දැම්මොත් එකේ ඉලක්කම හරියටම 50මද වැටෙන්නේ යන්න බෑ එහෙනම් එහෙම වැටෙනවාය කියලා උපකල්පනයක් කරමින් තමයි ඉතිරි ටික එතනින් උඩට එහෙනම් මූලික මූලධර්ම වල උපකල්පන තියෙනවා හරිද උපකල්පන තියෙනවා හැබැයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ උපකල්පන නැහැ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් එහෙමයි මෙහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා සම්භාවිතා කතාවක් නැහැ. ඒකද ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවෙන් කිසිම විදිහකින් මේක ඔප්පු කරන්න පුනරුත්පත්තිය ඔප්පු කරන්න පුළුවන්කම ඇත්තෙත් නැහැ. ඒක ඇත්තක් තියෙනවා. මොකද ඒක ඒවා රූප කොටස් රූප කොටසෙන් මේ නාම කොටසේ සිද්ධ වෙන සිද්ධිය ගලපන්න බෑ. ඒකද මේ ගැන උත්සාහ කළා වැඩක් නැහැ අපේ හාමුදුරනේ කියලා මට මේ අවවාදයක් දෙන්න හිතුවා කාලේ නාස්ති ඊට වැඩිව වහන්සේට මේක කරා. අතර ඒක බොහොම සහෘද බොහොම සුහද සාකච්ඡාවක් වුණේ. ඉතින් මමත් කල්පනා කරා ඇත්ත තමයි මේ කියන කාරණා කියලා. ඒකෙන්ද අපි මේ බරපතල වචන වලට වැඩිය දඟලන්න දෙයක් නැහැ. මේක පරතරටම ගිය ගණිතඥයෙක් මම ඕනම් මම කැමති නැහැ නම කියන්න. ඒ මොකද ඒක හොඳ නැති හින්දා නමුත් කිව්වොත් ගෞරවයක් ඒක. මේ නමුත් ඒක අවසරයක් අරගෙන කියන්න ඕනේ. ඒ වගේ කෙනෙක් ගැන. ඉතින් අපි ඒකේ පරතරයටම ගිය ලංකාවේ ඉන්න ලෝකේ ඉන්න දෙවෙනි ගණිතඥයා විදිහට ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල මේ වෙනකොට පිළිගැනීමට ලක් වෙලා තියෙන ලාංකික මේ අභිමානයක් තියෙන දරුවෙක් තමයි ඒ. ඉතින් එහෙම ඉහළටම ගිය අය මෙහෙම කියනවා නම් ඊළඟට මේ වගේම දෙයක් මම තව කියන්නම්. එක මේ මනෝවෛද්‍යවරයෙක් ළඟට මට එක් කරගෙන යන්න වුණා කෙනෙක්ව අපේ පොඩි ස්වාමීන් වහන්සේ නමක්ම හදිස්සියේ මොකද මම ඕන දෙයකට ගරු කරන හින්දා අපි එහෙම කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉතින් මම මේ හාමුදුරුවන්ට අවශ්‍ය කරන කමටහන් දීලා තිබුණා නමුත් විශ්වාසයක් තිබුණා මේ පිළිබඳව පරීක්ෂා කරගන්න ඕන කියලා පස්සේ අපි එකතු කරගෙන ගියා එකතු කරගෙන ගිහිල්ලා දැන් මගේ ළඟ ඉන්න මගේ ළඟ හැදෙන මේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි වෙනත් තැනක ඉඳලා එක දිගට 21ක් කුමක් වෙන්නේ දෙයක් තිබුණා ඒකයි අපි හැම කරේ අන්තිමට මේ වෛද්‍යවරයා මේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කරලා අතන මාව අඳුරන්නේ නැහැ අන්තිමට දීලා තිබි ඔබ වහන්සේලාගේ ගුරුවරු වේදනානුපස්සනාව කියලා දෙන්නේ නැද්ද මේකට කරන්න ඕන හොඳම දේ වේදනානුපස්සනාවයි කියලා මාත් එක්ක සාකච්ඡා කරලා මේ මෙහෙම එකක් කියලා මේ ආයසරයක් ඒ ස්වාමීන් වහන්සේට ඒක ගැන කතා කරලා ආපහු ඒවලා තිබුණා. ඉතින් ඔය මනෝවිද්‍යාවේ කවුන්සිලින් කියලා තියෙන පැත්ත ගැන මනෝවෛද්‍යවරු දැනටමත් කියන එක ප්‍රබල දෙයක් කවුන්සිලින් කියලා කියන්නේ. ඉතින් ඒ බොහෝ දෙනෙක් එක්ක සාකච්ඡා කරපුවාම කියන්නේ මොකද්ද? මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන අපේ පැත්තෙන් තියෙන ඒ සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න එකම තමයි මානසික ස්වභාවයට ස්ථිර විසඳුම. ඒකට ඉහළ තැනක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කියලා. මේවා අපි નિවරදිව භාවිතා කරගත්තොත් ඇත්තටම මනෝව්‍යාධීන් කියනවා ලංකාවේ ගොඩාක් අයින් කරන්න පුළුවන් බෞද්ධ මනෝ චිකිත්සාවක් තියෙනවා බෞද්ධ ධර්මය තුළ තියෙන මනෝ චිකිත්සාවක් ඇත්තටම. ඉතින් ඒකින්ද මේවා ගැන අපි ලොකු ආඩම්බරයකින් ලොකු ගෞරවයකින් අපිට ලැබිලා තියෙන මේ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ. මේවට නොයේකුත් ව්‍යසන තියෙනවා. භාවනා ක්‍රම මේවට ලොකු ප්‍රහාරයක් එල්ල කරනවා. ආනාපාන සතිය කියන එකේදී ආනාපාන සති භාවනාවට පවා හුස්ම දිහා බලන් ඉඳලා මොනව කරන්නද කියලා එකපාරටම අපිට හිතෙනවා මේ කියන කතාව ඇත්තක් කියලා. නමුත් කරුණ විමසලා බලනකොට හොඳින් කරුණ විමසලා බලන්න කියලා මම ආරාධනා කරන්නේ. ධර්මයේ තුල තියෙන ඒ හැම ක්‍රමවේදයකින්ම පළවෙනි තැනේ ඉඳලම අපේ සිත පුහුණු කරන වැඩපිළිවෙල ආරම්භ වෙනවා. දැන් අද කාලේ බොහෝ ආකර්ශනීය දේවල් කියලා එක එක එක එක දේවල් එමින් තියෙනවා. හරිද? තවත් බොහෝ අනිත් එකේ ඔක්කොමත් එක්ක පින්නන්නේ මේ වෙනකොට ලංකාවේ තැන් තැන් වල ආයසරයක් මේ මහායාන ක්‍රමවේදයන් එක යාඥා ක්‍රමවේදයන් ලෙඩ හොඳ කරන ක්‍රම හරිද එක එක එක එක දේවල් හරියට මධ්‍යස්ථාන වශයෙන් තියෙනවා ඉතින් ඒකින්ද මේ මධ්‍යස්ථාන සකස් වෙන තැනකදී එක වෙලාවක අපේ එක එඩිටර ගමක පිරිසක් ගිහිල්ලා ඒ කට්ටියන් කෙලින්ම අහලා තිබ්බා මේ ඔයාලා ඇයි මෙහි හදන්නේ මේක අපේ ගමේ කාටද මේක ඕනේ අපිට නැති එකක් ඇයි ඔයාලා මෙහි ගෙනල්ලා තියෙන්නේ මේ හරිද ඉතින් වාහන දකින්නකොට මුදල් දකින්නකොට පිරිස දකිනකොට ඒවයි මයින්ඩ් පුළුවන් නම් නේද? ලෝකේ වැඩිපුරම සංගීත සම්දර්ශන වල තමයි නේද වාහන පිරිස සහ නේද? මුදල් තියෙන්නේ. එහෙනම් ඒව උතුම්ම දේවල් වෙන්න ඕනේ. එහෙනම් වාහන පිරිස සහ ඒ එහෙම දේවල් තියෙනවා කියලා ඉවර වෙලා ගුණාත්මක භාවය මනින්න බෑ. ගුණාත්මක භාවය මනින්න ඕනේ එහෙමනම් නේද? එහි තියෙන කෙලෙස් අයින් වීමේ ක්‍රමවේදය හරියට තියෙන්න ඕනේ. අපේ ඔය තියෙන හැම ක්‍රමයක්ම ගත්තාම ඒ ක්‍රමවල ඉතා පැහැදිලිව අපේ අපිව හරි අමාරුවෙන් රැක දේවල්. හරි කැපකිරීමකින් සකස් කරපු දේවල්. අපේ සමහර අරණ්‍ය සේනාසන පන්සල් ඒවා සකස් කරන්නේ ඇත්තටම සමහරවිට භික්ෂුන් වහන්සේලාගේ කර්මතින්. සිමෙන්ති කොට්ටු උස යන අවස්ථා තියෙනවා භික්ෂුන් වහන්සේලා. සිමෙන්ති අනන අවස්ථා තියෙනවා. එහෙම ඒ වගේම තමයි අපි කොච්චරනම් ගිහිලා තියෙනවද අපේ ස්ථානවලට ඒක හරිය පුදුමයක් පින්නත් නේ. ඇයි අපි මේ දිහා බලන්නේ නැත්තේ කියලා මම අහන්නේ. හැම තැනකම වාගේ ඊටාම ගෞරවනීය පිළිගැනීමක් වෙන ආගන්තුකයෙකුට. ආගන්තුක ස්වාමීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ඇත්තටම වැඩි තැනක් 99%ක්ම ඉතාලම කලාතුරකින් ඔය පොඩි පොඩි ගැටලු තියෙන තැන් දෙක තුනක් තියෙනවා ඒත් මොනවා හරි යම් කිසි ගැටලුවක් හින්දා වෙන්න පුළුවන් එවැනි තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ නමුත් වැඩි තැනක් අපේ ලංකාවේ මේ ධර්මය තුලින් පෝෂණය වෙච්ච සුහද, ඊතා සුහද, කෘතගුණ දක්වන, තමන්ගේ පිළිවෙත ආරක්ෂා කරන ධර්මය තුලින් පෝෂණය වෙච්ච භික්ෂුන් වහන්සේලා හරියට වැඩ ඉන්නවා. ඒ අපිට බොහෝ පින්කෙත් ඒවා. නේද? අපිට බොහෝ පින් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒක පන්සලේ නෑ නෙවෙයි. හරිද? අපේ උරුමය අපි ගොඩාක් නැති කරගන්නේ පන්සලට නිග්‍රහ කරලා. එන්න පන්සලට කවදාකවත් කවුරුවක්වත් නිග්‍රහ කරන්න එපා. කවදාකවත් හිතන්න එපා. සිවුරේ පාටෙන්වත් පාවිච්චි කරන සෙරප්පු දෙකෙන්වත් කුඩෙන්වත් මොකෙන්වත් කෙනෙක්ව මනින්න බෑ. නේද? කෙනෙක්ව ඒවයින් නෙවෙයි කෙනෙක්ව ඒ කෙනාගේ තියෙන ගුණයෙන් තමයි විහාරස්ථාන වල අපිට ඕන තරම් හම්බ වෙනවා. නලල බිම තියලා අතුලාන්ත හැඟීමකින් මහා සංඝරත්නයට වන්දනා කරනවා කියලා වන්දනා කරන්න පුළුවන් ලොකු හාමුදුරුවෝ අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඕන තරම් හම්බෙලා තියෙනවා. මහ පුදුම ගුණවන්තභාවයක් තියෙන අය හම්බෙලා තියෙනවා. ඉතින් මේ ඒ මුණ ගැසීම එක අපි පුදුම සන්තෝෂකින් තමයි තැන් වලට ගිහිලා ආපහු එන්නේ. ඉතින් ඒකෙන්ද මම ආය ආය මතක් කරන්නේ මේවා නැති කරන්න එපා. පොඩි වැරද්දක් දැක්කම සියලු භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන බණින්න එපා. වැරදීම් තියෙන පුළුවන් බුදුරජාන් වහන්සේ කාලෙදිත් බීමත්ව වැටිලා හිටිය භික්ෂුන් වහන්සේලා හිටියා. හරිද? නමුත් බුදුරජාණන් වහන්සේ පරාජිකා කියලා සඳහන් කරේ හතරක් විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ නැත්තම් වීමත්ව වැටලා හිටිය කෙනාගේ භික්ෂුත්වය නැති වෙනවා කියලා දේශනා කරේ නැහැ. ඒකෙන් ඉක්මනට සංවර වෙන්න කියලා දේශනා කරේ. භික්ෂුත්වය නැති වෙන කාරණා හතරක් දේශනා කරා. එකක් තමයි ස්ත්‍රී සැපය. අනිත් එක තමයි හොරකම. හරිද? ඒ වගේ තමන්ගේ නැති ගුණයක් උත්තරී මනස දුන ධර්මයක් ගැන කීම වගේ ඒ වගේ යම්කිසි ආකාර හතරක් දේශනා කරා. ඒ හතර ඇරෙන්න එහෙම මේ භික්ෂුත්වේ නැති වෙන වෙන ක්‍රමයක් නැහැ. ඒතකොට බීලා වැටලා හිටියනම් භික්ෂුත්වේ නිසා අපි හිතමු බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ කෙනෙක් බීලා වැටලා හිටියනම් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරාද භික්ෂුත්වේ නැති වෙනවා කියලා. අපි හදිස්සියවක්වත් මොන හරි දෙයකින් යම් දෝෂයක් හින්දා අපි තුම මම මේ සාධාරණීකරණය කරනවා නෙවෙයි. ඒ පාපය උන්වහන්සේට තියෙන එක වෙනම කතන්දරයක්. අපි දැක්කොත් හදිස්සියේ මොන හරි කාරණාවක් ඉඳලා හිත දුර්වල වෙලා යම් කිසි ආකාරයක කෙලෙස් ධර්මයක් ඉස්මතු වෙලා යම් වික්ෂුන් වහන්සේ නමක් ළඟ මත්පැන් ගඳක් ඇවිල්ලා අපිට තේරුණොත් මත්පැන් පානය කරලා ඉන්නේ කියලා අපි මොකද්ද කියන්නේ? ඒකවල කතා කරන්නේ උන්වහන්සේ කියලාත් නෙවෙයි. එයාට කියලා කියන්නේ. එයාට ඇති වික්ෂුත්වයක් නැහැ. දැන් කාට වැඩියද මම පඬිත වෙලා තියෙන්නේ? බුදුහාමුදුරන්ට වැඩි පඬිතයා. බුදුහාමුදුර දේශනා නොකරපු දෙයක් මම කියන්න පටන් අරන්. ඉතින් හැම වෙලෙම අපි ඒ වගේ පාපයන් කරන අයට ඒ වගේ විපාක ලැබෙනවා. නමුත් ඒක සාංගික කරලා බයින්න එපා. හරි සමහර වෙලාවට අපේ ස්වාමීන් වහන්සේලා තින් පුංචි වචන වර්ධන වෙලාවල් තියෙනවා. සමහරට මම මේ මෑතක දැක්කා දේශපාලනය ගැන කිසි දෙයක් කවදාකවත් කතා නොකරපු හාමුදුරනම හදිස්සියෙ නමුත් හැබැයි බරපතල වචනයක් උන්වහන්සේ අතින් කියනවා. හරි අපි හරියට ගෞරව කරපු අපි හරියට බණ අහපු හරිද බරපතල වැරදි වචනයක් කියුණා හැබැයි ඒකත් එක්ක උන්වහන්සේට ආපු ප්‍රතිචාර හරිද ඒ ප්‍රතිචාර ගැන බලපුවාම මට හරි දුක හිතුණා ඇත්තටම ඇයි මේ මිනිස්සු මෙච්චර කුහක කියලා දේශපාලන තුල ඉන්න අයගෙන මේ ප්‍රතිචාරෙන්නේ එක පක්ෂයකට වරව යම්කිසි වචනයක් කියුණා ඒ වචන ටිකක් නරකයි තමයි ඒක ඇත්ත හරි නමුත් ඇයි මේ බණ අහපු මිනිස්සු මෙච්චර කුහක ඇයි මේ මහා සංඝරත්නයට මෙච්චරම විග්‍රහ කරන්න කියලා. කියන්නේ ඉතා අසභ්‍ය වචන වලින් අපේ මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලාට යම් පුංචි වැරද්දක් කරන කාගේ අතනද වැරදි වෙනවද නැද්ද? නේද පොඩි දෙයක් එහෙම වෙලා අපේ අතින් වචන එහෙම වෙලා නැද්ද? නේද? සමහර වෙලාවට විශේෂයෙන් හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේලාට කතා කරන්න වෙන්නේ සභාවක් ඉස්සරහා. අපි අපේ පැත්ත හිතලා බලන්න සභාවක් ඉස්සරහා කතා කරනකොට සමහරවිට වැරදි වචනයක් කියවෙන තැන ඉඳ කඩක් තියෙනවා. නේද මොකක් හරි කාරණාවක් උඩ. ඉතින් අපි භික්ෂුන් වහන්සේලා දිහාවට ලංකාවේ භික්ෂුන් වහන්සේලා දිහාවට අපි බොහොම සමස්තයක් වශයෙන් නේද සුභවාදී පැත්තෙන් බලලා අපේකම ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල අපි ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා අපි හැම වෙලෙම යම් යම් අඩුපාඩු තියෙනවා නම් දැන් බොහෝ දියුණු රටවල් තියෙනවා අපේ පින්වත්නි. මේ දියුණු රටවල් වල අපේ රටවල් වලට වැඩිය දිවිනසා ගැනීම. එන කොටා ගැනීම. හරියට තියෙනවා. හරි එයාලට එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දියුණු රටවල් දියුණු වෙයි කියලා සම්මත සමස්තනේ භෞතික වශයෙන් දියුණු වෙච්ච රටවල සහ ඔය නොයෙකුත් අපරාධ නොයෙකුත් ආකාරයේ ලිංගික අපරාධ මේ වගේ බොහෝ දේවල් තියෙනවා. මේ වගේ දේවල් වලින් පීරිලා පීඩිත වෙලා ඉන්න මේ රටවල් ඒවා මාධ්‍යයට දාන්නේ නැහැ. ඒවා ලෝකෙට හෙළි කරන්නේ නැහැ. අපි මොකද? අපි යමක් දැක්ක ගමන් මොනවා හරි තැනක් දැක්ක ගමන් නේද මතකද ගමේ කතාවක් තියෙනවා නේද ගමේ ඉස්සර කුලකාන්තාව කියන කෙනා ගැන අර්ථ දක්වනවා ගමේ මිනිස්සු නේද ඒ කියන්නේ අපිට හරි ලස්සන අපේ සංස්කෘතියනේ ඒක ගෙයි ගිනි පිටට දෙන්නේ නැහැ පිටගිනි ගෙට ගන්නෙ නැහැ කියලා නේද ඒ එහෙම තමයි ඒ කාලේ නම් අපේ අපි සංස්කෘතිය තියෙන්නේ ඒ කියන්නේ මේක ඇතුලේ මොන දේවල් තිබ්බත් ඒ ලක්ෂණ අපේ අම්මලා ළඟ අපි දැක්කේ නැද්ද බලන්න පොඩ්ඩක් හැමෝටම මේ අත්දැකීම ඇති අම්මයි තාත්තයි රණ්ඩු වෙන වෙලාවකට. හරිද? කුස්සියට හරි කොහෙට හරිලා හොඳට රණ්ඩු වෙලා දැන් අම්මා අඬනවා. අඬනකොට ඉස්සරහ දොරට කවුරු හරි තට්ටු කරනවා. මොකද කරන්නේ? මේ හොඳට රණ්ඩු වෙච්ච දෙන්න මොකුත් දන්නේ නැහැ වගේ <laughs> ඉස්සරහට ගිහිල්ලා මොකුත් දන්නේ නැහැ වගේ කතා කරලා නේද? එයා ගියාට පස්සේ ආයෙත් උත්තර රණ්ඩු වෙනවා. සමහරවිට එයා ආපු එකෙන් මේ රණ්ඩුව හරියන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ වගේ හැම දෙයක්ම වහගෙන ජීවත් වෙච්ච අපි අපේ රටේ තියෙන සමහර අඩුපාඩු වහගන්න දක්ෂ වෙන්න ඕනද නැද්ද? මේක එහෙමද? මේක ඉතින් කොහොමද කරන්නේ? නේද? මේක ඇතුලේ රණ්ඩු වෙනකොට අපේ නායකයෝම තමයි වෙලාවකට ලෝකෙට කතා කරලා කියන්නේ මා බේර ගන්නෝ නේද? මා බේර ගන්නවා කියලා ලෝකෙට කතා කරලා අවනඩු කියනවා. කියලා මේක විවෘත කරලා දෙනවා. ඉතින් ඒකින්ද අපිට අපේ එකමේ අඩුව එතන තියෙන්නේ. ඒ හැමතැනකම තියෙන්නේ. අපේ උරුමයේ තියෙන අඩුව අපේ අපේකම ආරක්ෂා කරගන්න අපි සමහර දේවල් වහ ගන්න ඕන දේවල් වහ ගන්න ඕන. අපිට මහා වටිනාකමක් තියෙන ධර්මයක් තියෙන මිනිස්සු. ඉතින් අපි ඒක රාශී වෙන අය ඇත්තටම ඉතාම ගැඹුරු හැඟීමකින් අපේ රටේ දේ සුරක්ෂිත කරගන්න ලොකු දෙයක් කරන්න උත්සාහ කරන්න මේ පාවාදීන් කියන ඒවා අයින් කරගන්න ඕනේ. හරිද? තමන්ගේ නිවසේ කෙනෙක්ගෙන් වැරදුම් වැරදීමක් වුණා කියලා ගමට පාවා දෙනවද අපි? රටට පාවා දෙනවද? නෑ නේද? ඒකින්ද රටට ලෝකෙට පාවා දෙන්නේ නැතුව ලංකාවේ තියෙන දේවල් අපි අපේ දේවල් ගැන ආඩම්බරයෙන් ඒක රාශී කරගෙන පාවිච්චි කරන්න ඕනේ. ඒකෙන්ද මම ගොඩාක් දුරට කියන්නේ හැම කෙනෙක්ම මේ ධර්මය රැකගන්න නම් කළ යුතු දෙයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. අපි සිව්වනක් පිරිස විදිහට ශාසනය ආරක්ෂා කරගත යුතු තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච විදිහක් තියෙනවා. ඒක අපි කීපවතාවක් කීපවතාවක් මේ උරුමය වැඩසටහන තුලින් මතක් කරලා තියෙනවා. මාර්යා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කියලා ආරාධනා කරපු වෙලාවේ දේශනා කරන්නේ මොකද්ද? පවිතු මාරය මගේ සිව්වණක් පිරිස ව්‍යක්ත විනීත විශාරද බහොස්සත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ඔන්න ඊළඟටම ඕන වචන උතෙන් තෙන්නේ ගුරුවරයාගෙන් අසාගත් දෙ කියන දේශනා කරන විභජනය කරන පරමත ධර්මයෙන් විසඳාලන හරි? පරමත ධර්මයෙන් විසඳාගෙන ප්‍රාතිහාර්යයක් කොට ධර්මය දේශනා කරන පිරිසක් බිහි වෙනතුරු මම පිළිනම් පාන්නේ මාරයා ලොක් වෙනවා එතනම ආයේ කිසි කතාවක් නැහැ කොන්දේසි විරහිතයි හරි කොන්දේසි නැත මේක ඔක්කොම වෙනකම් මම පිළිනම් පාන්නේ හරි එහෙනම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසකින් බලාපොරොත්තු වෙච්ච දේ එතකොට අපිට නොයේකුත් පරමත තියෙනවා මේ වෙනකොට. ඒක පරමත පරමත විදිහට දැනගන්න ඕනේ. මම ඒක කිය සමහර ආකර්ශනීය ධර්මයන් එනවා. ඒවා තාක්ෂණික විද්‍යාවත් එක්ක ගලප ගලප සමහර එකපාරටම දැක්ක ගමන් අම්මේ මේකනේ ධර්මය කියලා නේද බුරුතු පිටින් සෝවාන් වෙන ගතියක් ඒ වගේ ඒ වගේ දේවල් සකස් කරලා එවනවා. ඒ හැම තැනකදීම අපි ඒවට විරුද්ධ වෙනවා. ගහමරා ගන්නත් යනවා. විරුද්ධ වීම සිද්ධ විය යුතුයි විරුද්ධ වීම සිද්ධ විය යුතුයි හැබැයි විරුද්ධ වෙන අපිට එක සැරයක් එක මේක මම කියන්න මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් අපි ඒක පොදුවේ දැනගන්න ඕන දෙයක් ඒක ස්වාමීන් වහන්සේ නමගේ සිවුර අයින් කරන්න කට්ටිය ලෑස්ති වුණා ඔය වගේ ධර්මයේ විකෘති කරන මෙයා කියනවා මෙහෙම හරි කමක් නැහැ මගේ සිවුර අයින් කරොත් මම ගිහිව ඉඳගෙන ලෝගුවක් දාගෙන මේ බණ ටික කියනවා කියලා දැන් ඒ තැන තියෙන භයානකකම් බලන්න අපේ පින්නත් නේ මෙයා ඊට පස්සේ ලෝගුවක් ඇඳගෙන හරිද? අර වටේ ඉන්න අයත් එක්ක එකතු වෙලා තවත් අනුකම්පාව දිනා ගනිමින් නේද? නිවැරදි ධර්මය මේ මේ යක්කු ප්‍රතිසේප කරෝ කියලා මේ එහෙම කියන්නේ නේද? අපිට හැඟීම් උපදිනවා තමයි. හැඟීමෙන් නෙවෙයි අත්තර මෙතනදී කරන්න ඕන. බුද්ධියෙනුයි මේවට මුණ දෙන්න ඕනේ. එයාලා කියන යම් දෙයක් පිටිපස්සේ මිනිස්සු යන්නේ මිනිස්සුන්ට ඒකෙන් පොඩි හරි විසඳුමක් తాවකාලික මාත්‍රිය විසඳුමක් තියෙන හින්දා. අපේ තුල තියෙන අපිට ලැබිලා තියෙන මේ අපිට හරියට ගරහනවනේ දැන් මට උනත් ගරහන සාම්ප්‍රදායික භික්ෂුව. හරිද? ඒ ගරහනවා කියලා මොකද්ද කරන්නේ? ප්‍රශංසාවක්මයි කරන්නේ. හරිද? සාම්ප්‍රදාය ඔළුවේ තියාගත්ත සම්ප්‍රදාය කඩා ගන්න බැරි සම්ප්‍රදායට හිර වෙලා ඉන්න හරිද? සම්ප්‍රදායට ගැති භික්ෂුව කියලා තමයි මට කියන්නේ කට්ටිය. හරිද? එතකොට ඒක ආඩම්බරයක්. ඇයි? සම්ප්‍රදාය තුලින් තමයි අපිට බොහෝ දේවල් ලැබිලා තියෙන්නේ. හැබැයි සම්ප්‍රදායට ගැති වෙලා හරියන්නේ නැහැ නේද? සම්ප්‍රදාය තුළ නිවැරදි දේ උකහා ගන්න ඕනේ. ඒක මත්තේ රැඳිලා හරියන්නේ නැහැ. Taman තුලින් ඒක දකින්න ඕනේ. ගැති වෙනවා කියන්නේ ඒකම කියලා කියනවා. ඒක අරගෙන Taman තුලින් දකින්න කියලා බුදුදහම දේශනා කරේ. ඒකයි කිව්වේ මේ සම්ප්‍රදායෙන් එන දේ එකපාරට පිළිගන්න යන්න එපා. නොපිළිගන්නත් එපා කියලා. කාලාම සූත්‍රයේදී. ඉතින් එහෙමනම් මේ වගේ ආකර්ශනීයව එක එක්කෙනාට එක එක්කෙනාට හිතවලට එකපාරටම උඩින් බලන අයට විසඳුමක් තියෙනවා කියලා උඩින් උඩින් පේන ධර්මතාවයන් එනකොට ඒවාට විරුද්ධ වීමකුත් එක් පිරිසක් සිද්ධ කරන අතරවාරයේ වටිනම දේ තමයි බුද්ධිමය අරගලය. බුද්ධිමය අරගලය කියන්නේ මොකද්ද? ඒවාට වඩා ස්ථීර විසඳුමක් ලැබෙන බොහෝ දේවල් මේ ධර්මය තුළ අපිට අපේ අපේ අපිට ආවේනික අපිට උරුම වෙච්ච භාවනා ක්‍රම තුන තියෙනවා. හරිද? එහෙනම් මොකද කරන්න ඕන? ඒක භාවිතයට අරගෙන ඒක ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අර කටිට ආය කියන්න දෙයක් නැහැ. අර පෙන්වන පුංචි පුංචි දේවල් වලට කරන්න දෙයක් නැතු වෙනවා. එතකොට අපි කරන්නේ ඒක නෙවෙයි. අපි මෙහි අපි මෙහි මේක රැකගන්න බුද පූජාවන් තියෙනවා. බුද පූජාවන් තියෙති ඒක ඈග ගහ ගහ ඒවා විතරක් කරමින් නේද? ඒවා විතරක් කරමින් නිවැරදි ධර්මයේ ගවේෂණය කරන්නේ නැතුව අර දේවල් එක්ක හැප්පෙන්න යනවා. එතකොට මොකද වෙන්නේ? එතන ඉන්න මිනිස්සු තවත් ඒක තර කරගෙන අන්තිමට ගිහි වෙලා බණ කියන්න පටන් ගන්නේ. ඒවයි භයානකම් තියෙන තවත් බොහෝ පිරිස් මුලාවටපත් වෙනවා. අන්නේ මුලාවටපත් වීම අයින් කරගන්න තමයි අපි අපි නිවැරදිව අපේ ධර්මය අපේ අපේ අපිට හානියක් වෙන්නේ නැති වෙන්න ඉතාමත්ම ඉහළ මානසිකත්වයන් වර්ධනය කරගනිමින් අපි හැමෝම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට පරමත ධර්මයෙන් විසඳාලන්න ඕනේ පරමත පරමත විදිහට දැනගෙන ඒවා ධර්මයට පටහැනි මතවලට එතන පරමත කියලා කියන්නේ. ධර්මයෙන් විසඳන්නම් වික්ත විනීත විශාරද බහුසුත ධර්මදර වෙන්න ඕනේ. ඒ උරුමය රැක ගැනීම සඳහා අපිට කළ හැකි ලොකුම දේ තමයි අපි ත්‍රිපිටකය පරිශීලනය කරන්න ඕනේ පින්නත්. අපිට දැනට තියෙන වර්තමානයේ තියෙන ත්‍රිපිටකය පරිශීලනය කරොත් එහෙම කිසි දැනක කිසිම කෙනෙකුට මුලාවටපත් වෙන්නේ නැති වෙනවා. කාටවත් අපිව අන්දන්න බෑ. මොකද අපේ අපේ පදනම අපි ළඟ තියෙන හින්දා අපිටම ආවේනිකව ගොඩනැගිය හැකි පදනමක් අපිට ළඟ තියෙන හින්දා කාටවත් පුළුවන් කමක් නැහැ අපිව විනාශයට පත් කරන්න. ඉතින් ඒක ඒ පදනම අපි ළඟ නැති හින්දා තමයි අපි පොඩ්ඩක් මුලාවට වැටෙන්නේ. එතකොට අන්තිමට මට කියන්න තියෙන තව කාරණාවක් තියෙනවා අපි හරියට රැවටෙන තැනක් තියෙනවා මේ ධර්මයට හානි වෙන තැනක් ඒ තමයි නොයේකුත් ශේස්ත්‍රයන් තුල පරිණතභාවයට පත්වෙච්ච අය උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මහාචාර්යවරයෙක් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් ඒ වගේ අය මේ ධර්මයේ අර්ථ දක්වනවා හරි මම අහනවා දැන් ඉංජිනේරු මහත්තයෙක් වුණාම එයාට අසනීපයක් හැදුනහම එයාම බෙහෙත් කරගන්නවද පොඩි අසනීපයකට මොකද කරන්න වෙන්නේ දොස්තර මහත්තයෙක් ඇයි ඒ ඒ ශේෂ්ත්‍රය තුල පරිණත වෙලා තියෙන දොස්තර මහත්තයා. මෙයා මේ ශේෂ්ත්‍රය තුල පරිණත වෙලා තියෙන්නේ. ඒ වගේම දොස්තර මහත්තයා තමන්ගේ ගෑරේජ් එක හදන්න හරි ගිහිල්ලා ඉවර වෙලා ඒකට ඕන කණුවක් දාගන්න කම්බි ටික ගැන අහගන්න වෙන්නේ ඒ ශේෂ්ත්‍රය දන්න කෙනෙක්. නේද? පුටුවක්වත් හදාගන්න බෑ දොස්තර මහත්තයාට. නේද? ඒ මොකද එයා පුටු හදන ශේෂ්ත්‍රය දන්නේ නැති හින්දා. කවුරු හරි පින්නත් ධර්මයේ අර්ථ දක්වනකොට බලන්න ඕනේ ආ ධර්මයේ හදාරපු කෙනෙක්ද? වෙන ශේෂ්ත්‍රයක ඉහළට ගිය කෙනෙකුට ධර්මය හදාරන්න පුළුවන් හැකියාව වැඩි ඇත්තටම. ඇයි? යම් ශේෂ්ත්‍රයක ඉහළට යන්න ගියාම ඒක අපි අවවාදයෙන් පිළිගන්න ඕනේ. එයාට යම්කිසි බුද්ධියක් තියෙනවා. ඒකින්ද ධර්මයේ ගැඹුරෙන් තේරුම් ගන්න ලේසි. නමුත් අපි බලන්න ඕන තේරුම් අරගෙනද කියන්නේ. මහාචාර්ය වෙච්ච පමණින්, ඉංජිනේරුවෙක් වෙච්ච පමණින්, දොස්තර කෙනෙක් වෙච්ච පමණින් කියනකොටම පිළිගන්න යන්න හොඳ නෑ. ඒකේ යම්කිසි ආකාරයක තියනවාද? එයා හදාරපු ඉතිහාසයක් එයාට තියනවාද මේ කියන වචනෙට වළංගුතාවය තියනවාද කියලා බලන්න ඕනේ. එහෙම බලලා තමයි අපි මේ කියන දේ ගැන හිතන්න ඕනේ. නැතුව මේ පිළිගැනීම කියන එක එන්න ඕනේ. හදාරලා තියනවාද කියලා භාවිතා කරලා තියනවාද කියලා බලලා විතරයි. ඒක බලා ගන්න අපිට හොඳම විනිශ්චය ගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි ත්‍රිපිටකය හොඳින් හදාරන්න ඕනේ. ත්‍රිපිටකය හදාරන්න දැන් මේ වෙනකොට මේ කාලේ ඕන තරම් මූලාශ්‍ර අපිට හොයාගන්න පුළුවන්. අන්තර්ජාලය ත්‍රිපිටකයේ තියෙනවා. ඒකින්ද භාවනාවකින් අපේ අපේ තියෙන අපේකම ආරක්ෂා කරගන්න ඇත්තටම අපිට ත්‍රිපිටකය ගැඹුරින් හදාරන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒවා ඔක්කොම අපේ හිතට අරගෙන අපි අපේ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ මේ ජීවිත කාලය තුල මට ලැබිච්ච වටිනම දේ තමයි මේ ධර්මයේ විදිහට ලැබිලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි උරුමය රැකගත යුත්තේ ඇයි කියලා මතක් කරගන්න මම හැමදාම කියන කතාවක් තියෙනවා. මට වර්තමානයේ උරුම වෙලා තියෙන දේවල් හරි මට වර්තමානයේ උරුම වෙලා තියෙන දේවල් මට මේ මොහොතේ උරුම වෙලා තියෙනවා මට ඒවා විඳින්න පුළුවන්කම තියෙනවා මට අවශ්‍ය නම් නිවැරදි ධර්මය දැන් හොයන්න පුළුවන් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න පුළුවන් පොත්පත් පරිශීලනය කරන්න පුළුවන් ඒ ඔක්කොම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් මම නිහඬව ඒවා කරනවා මේ ඔක්කොම කරන්නේ කාගේ අනුග්‍රහය නිසාද අතීතයේ ව්‍යසන වෙන වෙලාවල් වල නොයෙකුත් කරදර වෙන වෙලාවල් වල සහ අතීතයේ නම් මේ ධර්මයේ කටපාඩම් කරගෙන මේ වර්තමානය දක්වාම අරගෙන ආපු ගෞරවනීය උත්තමයාණන් වහන්සේලා සහ ගිහි වීරවරයන්ගේ නේද කරමතින් නෙවේද මගේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන්නේ නේද? මට මේක කොහෙන්වත් පාත් වෙච්ච එකක් නෙවෙයිනේ. නේද? මගේ වර්තමානයේ මට ලැබෙන්නේ ඒ වගේ ඒ වගේ මේවා ආරක්ෂා කරපු අයගේ karmaතින්. හවුද නැද්ද? හරි. එහෙනම් මම වර්තමානයේ පාවිච්චි කරනවා. වර්තමානයේ මට ලැබිලා තියෙන උරුමය පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන්නේ අර වගේ අයගේ පැත්තෙන් ආපු එක. මේක පාවිච්චි කරනකොට මට පේනවා මෙතනින් එහාට මේක යන්න තියෙන ඉඩකඩ නැති වෙන විදිහේ වැඩපිළිවෙලක් සිද්ධ වෙමින් තියෙනවා කියලා. හරි? එදා අතීතයේදී ඒ වගේම වැඩපිළිවෙලක් වෙච්ච වෙලාවල් තිබුණා. ඒ වෙලාවේදී ඒ වර්තමානයේ ඒ අතීතයේදී ඒ කාලෙදී මේක පාවිච්චි කර කරපු හිටිය අය ක්‍රියාත්මක නොවුණා නම් අද මට මේක හම්බෙන්නේ නැහැ. නේද? එයාලා නිස්සද්දවේ හම්බෙච්ච දේ පාවිච්චි කර කර හිටියා නම් අද මට මේ වෙලාවේ මේක හම්බෙන්නේ නෑ. ඒතර අද මම මේක පාවිච්චි කර කර ඉන්නවා. ඉන්න ලොකු ව්‍යසනයක් මේ පැත්තෙන් පේනවා. මට යම් කිසි විදිහකින් ඉදිරිපත් වුණොත් මේක අයින් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම තියෙද්දි මම මෙතෙන්ටම වෙලා හිටියොත් නේද? ඒකෙදි මගේ යුතුයකමක් කරලා කරේ නැති තත්ත්වයකටපත් වෙනවා. එහෙනම් අපිට ලැබිච්ච උරුමය අපි අනාගතයට උරුම කරන්න ඕනේ. ඒකට බෑම හිතෙනවා නම් මෙන්න මෙහෙම හිතන්න. හරිද? බෑම හිතෙනවා නම් මෙහෙම හිතන්න. මේ වතාවේ මට නිවන් දකින්න පුළුවන් වෙයිද දන්නේ මම ලොකු උත්සාහයක් ගත්තොත් මට නිවනේ නිවන් දකින්න අවශ්‍ය කරන ගුණාංග වලින් තුනෙන් එකක් වර්ධනය කරගත්තා කියන්නකෝ ආයෙ මං ඉපදෙන්න ඕනේ එහෙමනම් නේද ආයෙ ඉපදිලා ඉතිරි ටික පටන් ගන්න වෙනවා එතකොට මං ඉපදිලා ආයෙ මට යමක් තේරෙන කාලය වෙනකොට තව අවුරුදු 40ක් 50ක් 60ක්වත් යන්න ඕන ආයෙ ළඟම ආසන්න මනුස්ස ජීවිතයක් ලැබෙනවා නේද ඒ වෙනකම් මේක තියෙන්න ඕනද නැද්ද නේද එහෙනම් පරාර්ථකාමී වෙන්න බැරි නම් මම කියනවා ආත්මාර්ථකාමීව ධර්මය රකින්න. ඇයි? මේ ඊළඟ සැරේ ඉපදෙනකොට මේක තියෙන්න මටම මං වෙනුවෙන්ම මම මේක සුරක්ෂිත කරන්න ඕනේ. කවුද දන්නේ මේ 2500 කාලය තුල අද අපි යම් පන්නරයක් ලැබනවා නම් ඉපදිච්ච දවසේ ඉඳලා මැද කාලයට එනකොට තේරුණාද නැද්ද ශ්‍රද්ධාව කියන එක මේ ජීවිතය තුළ විතරක් කරපු දේවල් හින්දා නේ ඉපදුනේ කියලා නේද අපිට ශ්‍රද්ධාව ඉපදුනේ මේ ජීවිතේ කරපු දේවල් හින්දා විතරක් නෙවෙයි කියලා හොඳට තේරුණා. මොකද පුංචි කාලෙම අපිට දැන් අදත් ඉන්න චූටිම චූටි දරුවෝ අපි දකිනවා. හාමුදුරනවා දැක්කහම අත් දෙක එකතු කරලා වදිනවා. පුදුම විදිහට ප්‍රසන්න විදිහට හිනහ වෙනවා. නේද? බිම වැටිලා වැතිරිලා වගේ වැඳගෙන ඉන්නවා. මේ දණ්ඩ නමස්කාරයෙන් වදින අය මම දැක්ලා තියෙනවා. ඒවා මේ ඒතර සමහර අය එහෙම නැහැ. එහෙනම් ඒවා කොහෙන්ද? සසර පුරුදු කරගත්ත ඒවා. එහෙනම් අපිටත් මේ ජීවිතේ පුරුදු කරගන්න ඒවා එතනින්නම් පටන් ගන්න ශාසනය තියෙන්න ඕනේ. එහෙනම් ආත්මార్థකාමී වෙන්න බැයි නම් මේ පරාර්ථකාමී වෙන්න බැයි නම් ආත්මార్థකාමීව හරි තරම් මටම මම මේක ආරක්ෂා කරලා තියෙන්න ඕනේ කියලා විනාශය නවත්තන වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒ සඳහා අපි කළ යුතු තියෙන්නේ තමන් මේක භාවිතා කරලා අනිත් අයට ලබා දීම සහ එදිතරව තමන්ගේ දේ ආරක්ෂා කරන්න කෙලින් කතා කරන්න ඕනේ ඇත්ත කතා කරන්න ඕනේ වැරදි වැරදි කියලා කියන්න ඕනේ අනිත් ඒවාට උඩගෙඩි දෙන්නේ නැතුව අඩුම තරමින් වැරදි දෙයට උඩගෙඩි දෙන්නේ නැතුව ඉන්න ඕනේ නේද මේකේ තියෙන සමගිය නැති වෙන ආකාරයේ කිසි දෙයක් සිද්ධ නොකර අපි මෙච්චර කාලයක් කරගෙන ආපු දේ තුල ඉදිරියට ආයත අවුරුදු 2500ක් අපිට අඛණ්ඩව එන්න පුළුවන් නම් බෞද්ධ ධර්මයට දැන් හදිස්සියේ බුදුහාඳුරු ඉපදිච්ච තැන වෙනස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ නේද අවුරුදු 2500ක් දඹදිව ඉපදුනා කියලා ශ්‍රද්ධාව උපදවාගෙන එන්න පුළුවන් නම් ඇයි ඉදිරියට යන්න බැරි නේද මේවා පිළිබඳව මේ පටු අදහස් වලින් නැතුව කෙලින් බලන්න කෙලින් බලලා නේද අපිට ඕනේ බුද්ධ ශාසනය ඉදිරියට අරගෙන යන්න. එහෙමනම් අපි මේ දේවල් දිහා බලලා අපේකම ආරක්ෂා කරගන්න අපිට බෙදීමක් ඇති වෙන්නේ නැති වෙන්න ශ්‍රද්ධාව පරිදු වෙන්නේ නැති වෙන්න නිවැරදිව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද අපේ උරුමය ආරක්ෂා කරගෙන මේ ජීවිතයත් සාර්ථක කරගෙන සසර ජීවිතයත් සුවපත් කරගෙන තව අනන්ත සංසාරයේ බොහෝ සත්වයින්ට යහපත වීම සඳහා මේ බුද්ධ ශාසනය চিරාත් කාලයක් පවතිවා කියන අදහසින් හැම දිනාටම තමන්ගේ ශක්තිය තමන්ගේ වීරිය තමන්ගේ අදිෂ්ඨානය වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුපපත් කරගෙන හැම කෙනෙකුටම උතුම් නිවනින් සැනසෙන්නට කරන සියලු කුසල ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සම්මා සම්බුදු සරණයි